ඛ්‍යාතෝම සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවාන් ඡාතුමායන් විහෙරති යාමලකී වනේ තේන කෝපන සමයේන සාරිපුත්ත මොග්ගල්ලාන ප්‍රමුඛානේ පංචමත්ථානේ භික්ඛු සතානේ ඡාතුමන් අනුප්පත්තානි හොන්ති භගවන් සම්දස්සනාය තේචාගන්තුකා බික්ඛෝනේ වාසිකේහි බික්ඛෝහි සද්ධෙන් පටිසම්මෝදමානා සේනාසනානේ පඤ්ඤාපයමානා පත්තචේවරානේ පටිසාමයමානා උච්ඡා සද්දා මහා සද්දා අහේසුම් අතකෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසී කේපනේතේ ආනන්ද උච්චා සද්දා මහා සද්දා කේවට්ටා මඤ්ඤේ මච්ච විලෝපේති ඒතානි බන්තේ සාරිපුත්ත මොග්ගල්ලාන ප්‍රමුඛානේ පංචමත්ථානි භික්ඛු සතානේ චාතුමන් අනුත්පත්තානි හොන්තේ භගවන් සම්දස්සනාය තේ ආගන්තුකා බෙක්ඛෝ නේවාසිකේහි බෙක්ඛෝ හි සද්ධෙන් පටිසම්මෝදමානා සේනාසනානේ පඤ්ඤාපයමානා පත්ත චේවරානේ පටිසාමයමානා උච්චා සද්දා මහා සද්දාති තේනහානන්ද මම වචනේන තේ බෙක්ඛෝ ආමන්තේහි සත්තායස්මන්තේ ආමන්තේ තේතේ ඒවන් බන්තේති කෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පටිසුත්වා යේන තේ බික්ඛෝ තේනුපසංඛමේ උපසංඛමේत्वा තේ බික්ඛෝ ඒතදවෝච සත්තායස්මන්තේ අහමන්තේ තීති ඒවමා උසෝති කෝ තේ බික්ඛෝ ආයස්මතෝ ආනන්දස්ස පටිසොත්වායේන භගවාතේන උපසංඛමෙන්සු උපසංඛමෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදෙන්සු ඒකමන්තං නිසින්නේ කෝතේ බික්ඛෝ භගවා ඒතදවෝච කින්නතුම් හේ භික්ඛවේ උච්චා සද්දා මහා සද්දා කේවට්ටා මඤ්ඤේ මච්ච විලෝපේති ඉමානි බන්තේ සාරිපුත්ත මොග්ගල්ලාන ප්‍රමුඛානේ පංචමත්ථානේ භික්ඛු සතානේ චාතුමන් අනුප්පත්තානේ භගවන් සම්දස්සනාය තේ මේ ආගන්තුකා භික්ඛෝ නේවාසිකේහි භික්ඛෝහි සද්ධෙන් පටිසම්මෝදමානා සේනාසනානේ පඤ්ඤාපයමානා පත්තචේවරානේ පටිසාමයමානා උච්චා සද්දා මහා සද්දාති ගච්ඡ භික්ඛවේ පනාමේමි බෝ නවෝ මම සම්තිකේ වත්තම්බන්ති ඒවං බන්තේ තිකෝතේ භික්ඛෝ භගවතෝ පටිච්චොත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා සේනාසනං සංසාමෙත්වා පත්තචේවරං ආදාය පක්කමින්සෝ යේන කෝපන සමයේන චාසුමෙය්‍ය කාසක්ඛ්‍යා සන්තහාගාරේ සම්නිපතිතා හොಂತಿ කේන කිදේව කරණීයේන අද්ද සංසුකෝ චාතුමෙය්‍ය කාසක්ඛ්‍යාතේ බික්ඛෝ දුරතෝව ගච්ඡන්තේ දිස්වානයේන තේ බික්ඛෝ තේනුපසංඛමින්සු උපසංඛමිත්වා තේ බික්ඛෝ ඒතදවෝචුන් හන්දකං පනතුම් හේ ආයස්මන්තෝ ගච්ඡතාති භගවතා කෝ ආයුසෝ භික්ඛු සංඝෝ පනාමිතෝති තේනායස්මන්තෝ මොහොත්සං නිසේදත අපේව නාම මයං සක්කුණේයාම භගවන්තං පසාදේතුන්ති ඒවමාවුසෝති කෝතේ බික්ඛෝ ඡාතුමෙය්‍ය කානං සක්ඛ්‍යානම් පච්චස්සෝසුම් අතකෝ ඡාතුමෙය්‍ය කා සක්ඛ්‍යා යේන භගවාතේන උපසංඛමින්සු උපසංඛමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදෙන්සු ඒකමන්තං මෙසෙන්නා කෝ ඡාතුමෙය්‍ය කා සක්ඛ්‍යා භගවන්තං ඒතදබෝචුන් අභිනන්දතු බන්තේ භගවා භික්ඛු සංඝං අභිවදතු බන්තේ භගවා භික්ඛු සංඝං සේයතහාපි බන්තේ භගවතා බුද්ධේ භික්ඛු සංඝෝ අනුග්‍රහිතෝ ඒවමේව භගවා ඒතරහි අනුගන්හාතු භික්ඛු සංඝං සන්තෙත්ත බන්තේ භික්ඛෝ නවා අචරපබ්බජිතා අදුනාගතා ඉමන් ධම්ම විනයං තේසම් භගවන්තං දස්සනාය අලබන්තානං සියා අඤ්ඤතත්තං සියා විපරිණාමෝ සේයථාපි බන්තේ බීජානං කරුණානං උදකං අලබන්තානං සියා අඤ්ඤතත්තං සියා විපරිණාමෝ ඒවමේව කෝ බන්තේ සම්තෙත්ත දෙක්ඛෝ නවා අචිරපබ්බජිතා අදුනාගතා ඉමන් ධම්ම විනයං තේසම් භගවන්තං දස්සනාය අලබන්තානං සියා අඤ්ඤතත්ථම් සියා විපරිණාමෝ සේයථා විබන්තේ වච්ඡස්ස තරුණස්ස මාතරං අපස්සන්තස්ස සියා අඤ්ඤතත්ථම් සියා විපරිණාමෝ ඒවමේව කෝ භන්තේ සංසෙත්ත බික්ඛෝ නවා අචිරපබ්බජිතා අදුනාගතා ඉමන් ධම්ම විනයං තේසම් භගවන්තං අපස්සන්තානං සියා අඤ්ඤතත්තම් සියා විපරිණාමෝ අභිනන්දතු බන්තේ භගවා භික්ඛෝ සංඝං අභිවදතු බන්තේ භගවා භික්ඛු සංඝං සේයතහාපි බන්තේ භගවතා බුද්ධේ භික්ඛු සංඝෝ අනුග්‍රහිතෝ ඒවමේව භගවා ඒතරහි අනුගන්හාතෝ භික්ඛු සංඝන්ති අතකෝ බ්‍රහ්මා සහම්පති භගවතෝ චේතසා චේතෝ පරිවිතක්ඛමඤ්ඤාය සේයතහ විනාම බලවා පුරිසෝ සම්මින්ජිතං වා බාහං පසාරේය පසාරිතං වා බාහං සම්මින්ජේය ඒවමේව බ්‍රහ්ම ලෝකේ අන්තරහිතෝ භගවතෝ පුරතෝ පාතුර හෝසී අතකෝ බ්‍රහ්මා සාම්පති ඒකං සං උත්තරා සංඝං කරිත්වා යේන භගවා සේනංජලින් පනාමෙත්වා භගවන් සංඝේ තදබෝච අභිනන්දතු බන්තේ භගවා භික්ඛු සංඝම් අභිවදතු බන්තේ භගවා භික්ඛු සංඝම් සේයතහාපි බන්තේ භගවතා කුබ්බේ භික්ඛු සංඝෝ අනුග්‍රහිතෝ ඒවමේව භගවා ඒතරහි අනුග්ඝාතෝ භික්ඛු සංඝම් සම්තත්ත භන්තේ භික්ඛෝ නවා අචිරපබ්බජිතා අදුනාගතා ඉමං ධම්ම විනයං තේසම් භගවන්තං දස්සනාය අලබන්තානං සියා අඤ්ඤතත්තං සියා විපරිණාමෝ සේයතා විභන්තේ බීජානං තරුණානං උදකං අලබන්තානං සියා අඤ්ඤ තත්තං සියා විපරිණාමෝ ඒවමේව කෝ බන්තේ සම්තෙත්ත බික්ඛෝ නවා අචිරපම්මජිතෝ අදුනාගතා ඉමන් ධම්ම විනයං තේසං භගවන්තං දස්සනාය අලබන්තානං සියා අඤ්ඤතත්තං සියා විපරිණාමෝ සේයථාපි බන්තේ වච්ඡස්ස තරුණස්ස මාතරං අපස්සන්තස්ස සියා අඤ්ඤ තත්තං සියා විපරිණාමෝ ඒවමේව කෝ බන්තේ සංසෙත්ත බික්ඛෝ නවා අචිරපම්බගිතා අදුනාගතා ඉමන් ධම්ම විනයං තේසම් භගවන්තං අපස්සන්තානම් සියා අඤ්ඤ තත්තං සියා විපරිණාමෝ අභිනන්දතු බන්තේ භගවා බික්ඛු සංඝං අභිවදතු භන්තේ භගවා භික්ඛු සංඝං සේයතහපි භන්තේ භගවතා කුබ්බේ භික්ඛු සංඝෝ අනුග්‍රහිතෝ ඒවමේව භගවා ඒතරහි අනුග්‍රහාතෝ භික්ඛෝ සංඝන්ති අසක්කින් සුකෝ චාතුමෙය්‍ය කාච සක්ඛ්‍යා බ්‍රහ්මාච සම්පති භගවන්තං පාසාදේතුම් බීජෝපමේනච තරුණෝපමේනච අතකෝ ආයස්මා මහා මොග්ගල්ලානෝ බික්ඛු ආමන්තේසේ උට්ඨහතාවසෝ ගන්හාත පත්ත චේවරම් ආසාදිතෝ භගවා චාතුමෙය්‍ය කේහිච සක්කේ බ්‍රහ්මනාච සාම්පති බීජෝපමේනච තරුණෝපමේන චාති ඒවමාවුසෝති කෝතේ බික්ඛෝ ආයස්මතෝ මහා මොග්ගල්ලානස්ස පටිච්චුත්වා උත්ථායාසනා පත්ත චීවරං ආදාය යේන භගවා තේනුපසංඛමින්සු උපසංඛමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදෙන්සු ඒකමන්තං නිසෙන්නං කෝ ආයස්මන්තං සාරිපුත්තං භගවා ඒතදවෝච කිංකිතේ සාරිපුත්ත හෝසි මයා භික්ඛු සංඝේ පනාමිතේති එවං කෝ මේ බන්තේ අහෝසි භගවතා භික්ඛු සංඝේ පනාමිතේ අප්පසුඛෝ දානි භගවා දිට්ඨ ධම්ම සුඛ විහාරං අනුයුක්තෝ විහරිස්සති මයම් පිදානේ අප්පසුඛා දිට්ඨ ධම්ම සුඛ විහාරං අනුයුක්තා විහරිස්සාමාතේ ආගමේ හේතුන් සාරිපුත්ත ආගමේ හේතුන් සාරිපුත්ත දෙට ධම්ම සුඛ විහාරන්තේ නකෝතේ සාරිපුත්ත පුනති ඒව රූපං චිත්තං උප්පාදේ සම්බන්ති අතකෝ භගවා ආයස්මන්තං මහා මොග්ගල්ලානං ආමන්තේසේ කිංචිතේ මොග්ගල්ලාන අහෝසි මයා භික්ඛු සංඝේ පනාමිතේති එවං කෝ මේ බන්තේ අහෝසි භගවතා භික්ඛු සංඝේ පනාමිතේ අප්පොසුක්ඛෝ දානේ භගවා දෙක්ඛ ධම්ම සුඛ විහාරං අනුයුක්තෝ විහෙරිස්සති අහංච දානේ ආයස්මාච සාරිපුත්තෝ භික්ඛු සංඝං පරිහරිස්සාමාති සාදු සාදු මොග්ගල්ලාන අහං වාහි මොග්ගල්ලාන භික්ඛු සංඝං පරිහරේයං සාරිපුත්ත මොග්ගල්ලානාවාති අතකෝ භගවා බික්ඛෝ ආමන්තේසේ සත්තාරිමානි භික්ඛවේ බයානේ උදකෝ රෝහන්තේ පාඨකංඛේ තබ්බානේ කතමානි චත්තාරේ ඕමේ භයං කොම්බේල භයං ආවට්ට භයං සුසුකා භයං ඉමානිකෝ භික්ඛවේ චත්තාරී බයානි උදකෝරෝ හන්සේ පාටිකංකේ සම්බානේ ඒවමේව කෝ භික්ඛවේ චත්තාරිමානි බයානි ඉදේ කච්චේ පුග්ගලේ ඉමස්මින් ධම්ම විනයේ අගාරස්මා අනගාරියම් පබ්බජිතේ පාටිකංකේ සම්බානි කතමානි චත්තාරී ඕමේ බයං කුම්භේල බයං ආවට්ට බයං සුසුකා බයං කතමංච භික්ඛවේ ඕමී බයං ඉද භික්ඛවේ ඒකච්ඡෝ කුලපොත්තෝ සද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති ඕතින්නෝම්හි ජාතියා ජරාය මරණේන ශෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි දුක්ඛෝතින්නෝ දුක්ඛ පරේතෝ අප්පේව නාම ඉමස්ස කේවලස්ස දුක්ඛඛන්දස්ස අන්තකිරියා පඤ්ඤායේ තාති තමේනං තථාපබ්බජිතං සමානං සබ්‍රක්මචාරී ඕවදන්ති අනුශාසන්ති ඒවන්තේ අබික්ඛමිතබ්බං ඒවන්තේ පටික්ඛමිතබ්බං ඒවන්තේ ආලෝකිතබ්බං ඒවන්තේ විලෝකිතබ්බං ඒවන්තේ සම්මින්ජි තබ්බන් ඒවන්තේ පසාරේ තබ්බන් ඒවන්තේ සංඝාටේ පත්ත චේවරං ධාරේ තබ්බන්තේ තස්ස ඒවං හෝති මයං කෝ පුබ්බේ අගාරිය භූතා සමානා අඤ්ඤේ ඕවදාමපි අනුශාසාමපි ඉමේ පනම්හා කම් පුත්තමත්තා මඤ්ඤේ නත්තමත්තා මඤ්ඤේ අම්මේ ඕවදිතබ්බං අනුශාසිතබ්බං මඤ්ඤන්ති තේ සෝ සික්ඛං පච්චක්ඛාය හේනායා වත්තති අයං වොච්චති බික්ඛවේ ඕමේ බයස්ස බිහිතෝ සික්ඛං පච්චක්ඛාය හේනායාවත්තෝ ඕමේ බයන්ති කෝ බික්ඛවේ කෝ දෝපායාසස්සේ සං අදිවචනං කතමංච බික්ඛවේ කුම්භීල බයං ඉද බික්ඛවේ ඒකච්ඡෝ කුල පුত্তෝ සද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති ඕතින්නෝම් හි ජාතියා ජරාය මරණේන ශෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි දුක්ඛෝතින්නෝ දුක්ඛ පරේතෝ අප්පේවනාම ඉමස්ස කේවලස්ස දුක්ඛඛණ්ඩස්ස අන්තකිරියා පඤ්ඤායේතාති තමේනං කථාපබ්බජිතං සමානං සබ්‍රක්මචාරී ඕවදන්ති අනුශාසන්ති ඉදන්තේ කාලිතබ්බං ඉදන්තේන කාලිතබ්බං ඉදන්තේ බුඤ්ජේ තබ්බං ඉදන්තේන බුඤ්ජේ තබ්බං ඉදං තේ සායිතබ්බං ඉදං තේන සායිතබ්බං ඉදං තේ පාතබ්බං ඉදං තේන පාතබ්බං කප්පියන්තේ කහදිතබ්බං අකප්පියන්තේ නකහදිතබ්බං කප්පියන්තේ බුඤ්ජිතබ්බං අකප්පියන්තේන බුඤ්ජිතබ්බං කප්පියන්තේ සායිතබ්බං අකප්පියන්තේන සායිතබ්බං කප්පියන්තේ පාතබ්බං අකප්පියන්තේන පාතබ්බං කාලේතේ කාදිතබ්බං විකාලේතේන කාදිතබ්බං කාලේතේ බුඤ්ජිතබ්බං විකාලේතේන බුඤ්ජිතබ්බං කාලේතේ සායිතබ්බං විකාලේතේන සායිතබ්බං කාලේතේ පාතබ්බං විකාලේතේන පාතබ්බං තස්ස එවං හෝති මයංකෝ පුබ්බේ අගාරිය භෝතා සමානා යං ඉච්ඡාම සංඛාදාම යං නෛච්ඡාම නතං ખાදාම යං ඉච්ඡාම තම් බොඤ්ජාම යං නෛච්ඡාම නතං බොඤ්ජාම යං ඉච්ඡාම සංඛායාම යං නෛච්ඡාම නතං ඡායාම යං ඉච්ඡාම සංකිවාම යන්නයිච්ඡාම නැතං කිවාම කප්පියම්පේ ඛාදාම අකප්පියම්පේ ඛාදාම කප්පියම්පේ භුඤ්ජාම අකප්පියම්පේ භුඤ්ජාම කප්පියම්පි ඡායාම අකප්පියම්පි ඡායාම කප්පියම්පි පිවාම අකප්පියම්පි පිවාම කාලේපි කහදාම විකාලේපි කහදාම කාලේපි බුඤ්ජාම විකාලේපි බුඤ්ජාම කාලේපි සායාම විකාලේපි සායාම කාලේපි පිවාම විකාලේපි පිවාම යම්පිනෝ සද්ධා ගහපතිකා දිවා විකාලේ පනේතං පාදනීයං භෝජනීයං දෙන්ති චත්තපි මේ මුඛාවරණං මඤ්ඤේ කරොන්ති තේ සෝසික්ඛං පච්චක්ඛාය හේනාය වත්තති අයං වොච්චති භික්ඛවේ කුම්භේ ලභයස්ස බිහිතෝ සික්ඛං පච්චක්ඛාය හේනාය වත්තෝ කුම්භේ ලභයන්ති වෝ භික්ඛවේ ඕදරිකත්තස්සේ තං අදිවචනං කතමංච භික්ඛවේ ආවට්ඨ භයං ඉද බික්ඛවේ ඒකච්ඡෝ කුල පුত্তෝ සද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති ඕතින්නෝන් හි ජාතියා ජරාය මරණේන ශෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි දුක්ඛෝතින්නෝ දුක්ඛ පරේතෝ අප්පේව නාම ඉමස්ස කේවලස්ස දුක්ඛඛණ්ඩස්ස අන්තකිරියා පඤ්ඤායේතාති සෝ එවං පබ්බජිතෝ සමානෝ පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චීවරං ආදාය ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති අරක්ඛිතේනේව කායේන අරක්ඛිතාය වාචාය අනුපාටිතාය සතියා අසංගුතේහි ඉන්ද්‍රියේහි සෝතත් පස්සති ගහපතින් වා ගහපති පුත්තං වා පංචහි කාම ගුණේහි සමප්පිතං සමංගේ භෝතං පරිචාරය මානං තස්ස එවං හෝති මයං කෝ පුබ්බේ අගාරිය භෝතා සමානා පංචහි කාම ගුණේහි සමප්පිතා සමංගේ භෝතා පරිචාරිම්හ සංවේජ්ජන්තේ කෝ කුලේ භෝගා සක්කා භෝගේච භුඤ්ජිතුම් පුඤ්ඤානිච කාසොන්ති සෝසික්ඛං පච්චක්ඛාය හීනායවත්තති අයං වොච්චති භික්ඛවේ ආවට්ඨ බයස්ස භීතෝ සික්ඛං පච්චක්ඛාය හීනායවත්තෝ ආවට්ඨ බයන්ති කෝ භික්ඛවේ පංචන්නේ සංඛාම ගුණානං අධිවචනං කතමංච භික්ඛවේ සුසුකා භයං ඉද භික්ඛවේ ඒකච්ඡෝ කුල පුত্তෝ සද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති ඕතින්නෝම් හි ජාතියා ජරාය මරණේන ශෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි දුක්ඛෝ තින්නෝ දුක්ඛ පරේතෝ අප්පේවනාම ඉමස්ස කේවලස්ස දුක්ඛඛණ්ඩස්ස අන්තකිරියා පඤ්ඤායේ තාති සෝ එවං පබ්බජිතෝ සමානෝ පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චීවරං ආදාය ගාමන් වා නිගමන් වා පින්ඩාය පවිසති අරක්ඛිතේනේව කායේන අරක්ඛිතාය වාචාය අනුපට්ඨිතාය සතියා අසංගුතේහි ඉන්ද්‍රේහි සෝතත්ථ පස්සති මාතුගාමන් දුන්නිවත්තං වා දුක්පාරුතං වා තස්ස මාතුගාමන් දිස්වා දුන්නිවත්තං වා දුක්පාරුතං වා රාගෝ චිත්තං අනුද්ධංසේති සෝ රාගානුද්ධංසේතේන චිත්තේන සික්ඛං පච්චක්ඛාය හීනයාවත්තති අයං වොච්චති භික්ඛවේ සුසුඛා භයස්ස බිහෙතෝ සික්ඛං පච්චක්ඛාය හීනායවත්තෝ සුසුඛා භයන්ති කෝ භික්ඛවේ මාතුගාමස්සේසං අදිවචනං ඉමානි කෝ භික්ඛවේ චත්තාරි භයානි ඉදේ කච්චේ පුග්ගලේ ඉමස්මින් ධම්ම විනයේ අගාරස්මා අනගාරියම් පබ්බජිතේ පාටිකං ඛේතබ්බානීති ඉදමෝච භගවා අත්තමනාතේ භික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දුන්ති තාතුම සුත්තං සත්තමං